ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැමදෙනාම මේ මොහොතේදී සූදානම්ව සිටින්නේ. පින්නතුනේ පරක් පෙරක් නොපෙනෙන අනවරාග්ග සසර ගමනක ගමන් කරන අපිට පිහිට උපකාර පිණිස පවතින්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන මේ උත්තරීතර ධර්මයමයි. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හා නැමැති සංයෝජනයෙන් බැඳිලා අපි හැමදෙනාම මේ අනවරාග සසර ගමනක ගමන් කරන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා අතට පුංචි ගල් කැට කිහිපයක් අරගෙන මහණෙනි යම් විදිහකින් මේ මගේ අතේ තියෙන ගල් කැට ටික හා මේ මහා පොළව සංසන්දනය කළොත් මහා පොළව මේකේ ගණනටවත් යන්නේ නැහැ වගේ මේ අතේ තියෙන ගල් කැට ටික ඊටාම සුළු ප්‍රමාණයක් ගණන්ගත නොහැකි වූ ප්‍රමාණයක් කියලා ඒ වගේම තමයි සෝතාපන්න ඵලයටපත් වන ආරයන් වහන්සේ නමක් විසින් ගෙවා දැමූ දුක පිළිබඳව බැලුවොත් හරියට මේ මහ පොළොව වගේ අවශේෂ දුක පිළිබඳව බැලුවොත් මේ අතේ තියෙන ගල් කැට ටික වගේ ගණන් ගන්නටත් බැරි තරම් ප්‍රමාණයක් කියලා. ඒකම මහා මේරු පර්වතයට උපමා කරලත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහෙම උපමාවක්. පින්නතුනේ මේ හැමතැනකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය අවබෝධ කර ගැනීමෙහි පවතින වටිනාකම පිළිබඳව. ධර්මයේ යම් විදිහකට කෙනෙක් අවබෝධ කරගන්නවා නම් ඒ අවබෝධ කරගනු ලබන ධර්මය ඔහුට හිතසුව පිණිස ඒකාන්තයෙන්ම පවතිනවා මනමින් දුක් ගෙවීම පිණිසම පවතිනවා. ඒ නිසයි මේ ධර්මය හඳුන්වන්නේ සම්මා දුක්ඛක්ඛය ගාමිනී ප්‍රතිපදා කියලා. මනමින් දුක් ගෙවීමට යන උත්තරීතර ප්‍රතිපදාවක් විදිහටයි මේ ධර්මය හඳුන්වන්නේ. ලෝකේ ජීවත් වන අපි සෑම මොහොතකදීම දුකට අකමැතිව දුක නැති කර ගැනීම සඳහා විවිධ ක්‍රමයන්ගෙන් වෑයම් කරන අය විවිධ විදිහට ඒ සඳහා උත්සාහවත් වෙනවා. විවිධ ආකාරයෙන් ඒ සඳහා වෑයම් කළත් විවිධ ආකාරයෙන් උත්සාහවත් වුණත් පින්නතුනි අපට ලෞකික ක්‍රමවේදයන් ඔස්සේ ඒ දුකේ නැති බවක් අත්විඳින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ජීවිතය තුළ ඔබ මෙතුවක් කාලයකට ලෞකික ක්‍රමවේදයන් ඔස්සේ දුක නැති කරගන්නට කියලා නොඑක් නොඑක් විදිහේ උත්සාහයන් ගත්තත් ඔබේ ජීවිතයට දුක පැමිණෙන විදිහ අඩුවක් තියනවද එහෙම නැතිනම් තව ප්‍රශ්න ගැටලු ටිකකට විසඳුම් හොයලා දුක නැති කර ගැනීම පිළිබඳව ඔබ බලාපොරොත්තු සහගතව ඉන්නවද කියලා බැලුවොත් ඔබට පෙනේවි ඔබ තාම දුක නැති කරගෙන නැහැ දුක නැති කර ගැනීමෙහි අපේක්ෂා ඇතුව ලෞකික ජීවිතයේ ගොඩනගනවායි කියලා. ඔබ බලාපොරොත්තු වන මට්ටමේ ප්‍රශ්න විසඳගත් අයට තවත් මට්ටමේ ප්‍රශ්න ටිකක් ඇති වෙලා තියෙනවා මිසක ඒ අයත් සැනසීමක් ඒ තැනක භුක්ති විඳින්නේ නැහැ. පින්නතුනි මේ ලෞකික ජීවිතය තුළ කිසිම තැනක් නැහැ මිනිස්සු මේ තැන ප්‍රමාණවත් කියලා හිතාගෙන ඒ තැන සැනසීම ලබන ඒ තැන තෘප්තිමත් භාවයට පත්වන මේ සිත කියන එක කවදාවත් පුරවලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසාම සියලු ලෝවැස් සත්වයා තණ්හාවට 16ක් වගේ තණ්හාව පුරවන්නට උත්සාහවත් වෙනවා. නමුත් කිසිදු කලක ඒ පුරවා ඉවර කළ නොහැකි, තෘප්තිමත් කළ නොහැකි දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දුක නැති කර ගැනීමට කැමැති සැපවත් බවට කැමැති ලෝකෙට පෙන්වා දුන්නා සැපවත් බව ලබන්නට නම් දුකේ නැති බව අත්විඳින්නට අවශ්‍යම නම් ඒ සඳහා තිබෙන ප්‍රායෝගිකම ක්‍රමවේදය පිළිබඳව පින්නතුනේ ඔබ මේ ලෝකේ සැපවත් බව කියලා බලාපොරොත්තු වෙන්නේ යම් කිසි දෙයක් නැතිවීම ස්වභාව කරගත්තනම් ඒ නැතිවීම ස්වභාව කරගත්ත දෙයකමයි අරිය පරියේෂණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාර්ය පරේෂණය සහ ආර්ය පරේෂණය පිළිබඳව අනාර්ය පරේෂණය සහ ආර්ය පරේෂණය පිළිබඳව දේශනා කරනකොට එහි දක්වන අනාර්ය පරේෂණයේදී අපිට වටිනා වචන කිහිපයක් දකින්නට පුළුවන්කම තියෙනවා අත්තනා ಜಾති ධම්මෝ සමානෝ ಜಾති ධම්මං ඒව පරියසති තමාව ಜಾතිය ස්වභාව කරගත්ත කෙනෙක් වෙලා ಜಾතිය ස්වභාව කරගත්ත දේවල්ම හොයනවා ඒ වගේම ව්‍යාධිය ස්වභාව කරගත්ත කෙනෙක් මරණය ස්වභාව කරගත්ත කෙනෙක් වෙලා ඒ ව්‍යාධිය මරණය ස්වභාව කරගත්ත දේවල්ම හොයනවා. පින්තුනේ මොහොතකට බලන්නකෝ අපේ ජීවිතෙත් නැතිවෙන ස්වභාවයෙන් යුක්තවයි තියෙන්නේ. එහෙම ස්වභාවයක් ඇතිව අපි හොයන්නේ නැතිවීම ස්වභාවය කරගත්ත දේවල් නෙමෙයිද කියලා. අපි සැපවත් බව බලාපොරොත්තු වෙලා තියෙන්නේ නැතිවීම ස්වභාවය කරගත්ත දේවල් තුලින් නෙමෙයිද? ජීවිතය තුළ කෙනෙක් සැපවත් බව බලාපොරොත්තු වෙලා තියෙන්නෙම නැතිවීම ස්වභාව කරගත්ත දේවල් තුලින් නම් ඒන ඒ දේවල් වල නැතිවීමට Tamanට මුහුණ දෙන්නට සිද්ධ වෙනකොට ඒ හැමතැනකින්ම දුක කියන දේ ඒ පුද්ගලයන් කරා ගලාගෙන එනවා. ඒකාන්තයෙන්ම තැන් දෙකකින් එකකට මුහුණ දෙන්නට මේ ලෝකයට සිද්ධ වෙනවා. මොනවාද මේ තැන් දෙක? එක්ක Tamanට සැපය එන ලෝකය තියෙනකොට Tamanට ලෝකය අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. එහෙමත් නැතිනම් Tamanට ඒ ජීවත් වීම තියෙනකොට ඒ ලෝකේ තියෙන දේවල් අහිමිව යෑම හෝ විඳින්නට සිද්ධ වෙනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. එක්ක තමන්ට තමන්ගේ ආදරණීය අම්මා තාත්තා දරුවෝ දාලා තමන්ට හෝ මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමන් හෝ ජීවත් වෙලා ඉන්නකොට ඒ අය හෝ මරණයටපත් වීම කියන දෙයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ සෑම දෙයකම පින්නතුනේ අපි සැනසීම සතුට බලාපොරොත්තු වෙන හැම දෙයක් තුළම ඔබට කල්පනා කරලා බැලුවොත් ලැබීම සමගම නොලැබීම කියන දේ ලැබීම සමගම අහිමි වීම කියන දේ තැවරී ඇති බව ඔබට හඳුනා ගන්නට පුළුවන්කම ලැබේවි. ඒ කියන්නේ අපි එහෙම ස්වභාවයක් උරුම කරගත්ත දෙයක් තුළ සැපවත් වීම කියන එක බලාපොරොත්තු වෙනවා නම් ඒක අපේ අඥානකමක්. ඒක අපේ තියෙන නුනුවණින් මෙනෙහි කිරීමක්, වැරදි විදිහට මෙනෙහි කිරීමක්. නමුත් ලෝකේ ස්වභාවය තමයි එහෙම තැනක සැපවත් බව බලාපොරොත්තු වෙන එක. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ ඒ తত্ত্বය ඉක්මවා යන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ తත්වයේ ඉක්මවා යෑම සඳහා උන්වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨිය ඇති කරගත්තනම් මේ දුක කියන දේ නැති කිරීම Tamanට සාක්ෂාත් කරන්නට පුළුවන් කියන එක. ඒ කියන්නේ සැපවත් බව ලබන්නට පුළුවන් කියන එක. පිනතුනේ යම් කිසි සැපයක් වේදනාවක් තුල අපි විඳිනවා නම් යම් සැපයක් විඳීමක් තුල අපි ලබනවා නම් ඒ විඳීම කියන එක හේතු නිසා උපදින දෙයක්. ඒ විඳීම උපදින්නේ හේතු නිසා. ඒ විඳීම උපදින්නේ හේතු නිසා නම් හේතු නැති වෙනකොට ඒ විඳීම කියන එක නැති වෙලා යනවා. හේතු නැති වෙනකොට ඒ විඳීම කියන විඳින බව කියන එක නැති වෙලා යනවා. එහෙනම් හේතු නැති වෙනකොට විඳින බව නැති වෙලා යනවා නම් එහෙනම් අපි උපදව ගන්න සැපය නැති වෙලා යනකොට ඒක දුකක් බවට ඒකාන්ත ලෙසපත් වෙනවා. සෑම සැපයක් තුළ මේකයි කිව්වේ දුක තැවරී තියනවා කියලා. ඒක දුක උරුම කර දීම ස්වභාවය කරගෙන තියෙනවා. හරියට ලෝකෙ තුල අපි බොහොම කැමැත්තෙන් ඇසුරු කරන දේවල් ඒතෙන් දකින්නට කියලා කිව්වන එක වෙලාවකදී වදකෙක් වගේ කියලා. සතුරු වදකෙක් වගේ. පින්නතනේ යම් කිසි විදිහකින් එක සිටුවරයෙකුට අහිත කැමැති, අවැඩ කැමැති එක්තරා මිනිසෙක්. මහා ධනපතියෙකුට අහිත කැමැති, අවැඩ කැමැති, ඒ මිනිස්යාව විනාශ කරන්න කැමැති මිනිස්සෙක්. ඒ මිනිස්යා කල්පනා කරනවා සතුරෙක්ව ඉඳලා මට කවදාවත් මේ මිනිස්යාව විනාශ කරන්න පුළුවන් කමක් නැත්තේ ඒ නිසා මම මොහුට මිතුරෙක් මෙන් එහෙමත් නැතිනම් මොහු ළඟට සමීප වෙන්නට ඕනේ කියලා ක්‍රමයක් කල්පනා කරනවා. ඔහු ගිහිල්ලා අර පුද්ගලයා ළඟට අර ධනපතියා ළඟට ගිහිල්ලා ඔහුට දාසකම් කරන්නට අවසර ඉල්ලනවා. එතකොට ඔහුට දාශකම් කරන්නට පටන් ගන්නවා. මේ විදිහට දාශකම් කරන්නට ඔහුට ඔහු යටතේ වැඩ කරන්න පටන් ගත්තාම ඊටාම කැපවීමෙන් ඊටාම හොඳින් කටයුතු කරනවා. ඒ නිසාම අර සිටුවරයා ධනපතියා මේ පුද්ගලයාව තමන්ගේ අභ්‍යන්තර කටයුතු සඳහා උදව්වට උපකාරයට යොදා ගන්නවා. දැන් මේ පුද්ගලයා ඒ හැම දෙයක්මත් බොහෝම උවමනාවෙන් හොයලා බලලා හැම දෙයක්ම සිද්ධ කරනවා. උදේම නැගිටිනවා ඔක්කොටම පස්සේ තමයි නිින්දට යන්නේ. හැම කටයුත්තක්ම හොයලා බලනවා. මේ විදිහට සියලුම කටයුතු හිතයිශී පුද්ගලයෙක් කරනවා වගේ හැම වෙලාවකදීම අර සිටුවරයා පිළිබඳව, ධනපතියා පිළිබඳව හොයලා බලමින්, ඔහුගේ සැප සම්පත්, සැප දුක පිළිබඳව හොයලා බලමින් ඔහුට උදව් කරනවා. මෙහෙම උදව් කරගෙන ඉන්නකොට අතිශය විශ්වාසවන්ත භාවයට පැමිණෙනවා. දැන් ගොඩාක්ම විශ්වාසයි. ගොඩාක්ම විශ්වාස කරන මේ පුද්ගලයාට ඕන වෙලාවක දැන් අර සිටුවරයා ළඟට ධනපතිය ළඟට ප්‍රවේශය හදාගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට සියලු විශ්වාසවන්තකම තහවුරු වුණාට පස්සේ කල්පනා කරනවා අර මිනිසයා දැන් නම් සුදුසුයි මට මේ කෙනාව අර සිටුවරයව විනාශයටපත් කරන්න. නිදාගත්ත වෙලාවක නිින්දෙන්ම අර සිටුවරයාගේ ගෙල සිඳලලා ඔහු තමන්ගේ අභිප්‍රාය සමෘද්ධ කරගෙන ඉවත් වෙලා යන්න යනවා. පින්නතුනේ අර කටයුතු කරන පුද්ගලයා එනකොටත් ආවේ වදකේක් විදිහටමයි. ඒ වගේම අර සිටුවරයත්ගේ ඕන එපාකම් හැම දෙයක්ම හොයලා බලලා ඔහු ගැන විශ්වාසවන්ත පුද්ගලයෙක් වගේ සෑම කටයුත්තක්ම සිද්ධ කරන වෙලාවල් වලදී හිටියේ ඒත් වදකේක්මයි. ඒ වෙලාවේදී හිටියෙත් වදකේක්මයි හිතයිෂේක් නෙමෙයි. සිටුවරයා හිතුවට හිතයි ෂේ පුද්ගලයෙක් ඉන්නේ ඔහුට කැමති පුද්ගලයෙක් ඉන්නේ කියලා හිතුවට නෑ. ඒ වෙලාවෙත් හිටියේ වදකයම තමයි. යම්කිසි වෙලාවක අභ්‍යන්තර කටයුතු සඳහා යොදාගෙන ඒ හැම දෙයක්මත් හොයලා බලපු වෙලාවක හිටියානම් ඒ හිටියෙත් වදකේක්මයි. යම්කිසි වෙලාවක ගෙල සිඳලන වෙලාවේ බෙල්ල කපලා දාලා යනකොට ඒ හිටියෙත් වදකේක්මයි. එතකොට වදක බව කියන එකේ පුද්ගලයාගේ මුල ඉඳලම තිබුණා. හැබැයි පෙනී සිටීම කියන එක පමණක් වෙනස් වුණා. අන්න ඒ වගේ තමයි ලෝකයේ තුල පින්නතුනේ අපි සැනසීම හොයන සතුටු වෙන හැම තැනකම තියෙන ස්වභාවය. ඒ හැම දෙයක්ම දුක කියන දේ කෙලවර කරගෙන පවතින දේවල්. දැන් මෙහෙම කිව්වා කියලා කවුරුත් දුකෙන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කියන්නේ දුකෙන් ඉන්න මේ හැම දෙයක්ම වැඩක් නැහැ ජීවිතේ තේරුමක් නැහැ කියලා හිතලා දුකටපත් වීමේ හෝ දුකටපත් කිරීමේ අපේක්ෂාව ඇතුව බුදුරජාණන් වහන්සේ මේ කරුණු පිළිබඳව දේශනා කළාත් නෙමෙයි. මේකෙන් පෙන්වුවේ මොකක්ද? අපි සැපවත් බව තියනවා කියලා හිතාගෙන ඉන්න තැනක දුකක් එනවා. ඒකේ ආදීනවේ තේරුම් ගන්න නිස්සරණයක් තියෙනවා. ඒකෙන් වළකින්න ක්‍රමයක් තියෙනවා. අපි යන පාරේ මහා දුක් සහිත, කම්කටොළු සහිත, බාධා තියෙන, මරණය පැමිණෙන උවදුරු තියෙන දෙයක් නම් කවුරු හරි ඒක පෙන්වා දෙන එක ඒක සාමාන්‍ය ඍණාත්මක කතාවක් නෙමෙයි නෙගටිව් කතාවක් නෙමෙයි. ඒක පෙන්වා දීලා නිවැරදි පාරක් පෙන්වා දීලා ඕකෙන් යන්නේ නැතුව මේකෙන් යන්න කිසිම උවදුරක් නැහැ කියලා නුවණැත්තෙක් පෙන්වා දෙනවා නම් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ආදීනමය පෙන්වලා දුන්නා. ලෝකේ අපි සැපය බලාපොරොත්තු වෙන තැනක සැපය ලැබෙන්නේ නැහැ. ඒ තැනක කවදා හරි දුකකින් කෙලවර වීමක් වෙනවා. සැපවත් බව ලබනවා නම් ඒ සැපවත් බව උදා කරගන්නට සැපවත් බව උරුම කරගන්නට තියෙන්නේ මේ ධර්ම මාර්ගයක් තුලමයි කියන අවබෝධයට කෙනෙක්ව පත් කිරීමයි මූලික ලෙසම බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. ඒකට නිස්සරණයට මඟක් පෙන්වුවා. නිස්සරණයට මඟ පෙන්වන්න නැතුව නිස්සරණය කියලා කිව්වේ මේ දුක නැති කරන්න පුළුවන් ක්‍රමයක් පෙන්වුවා. දුක නැති කරන්න පුළුවන් ක්‍රමයක් කියන්නේ නැතුව දුකයි කියලා කියන එක විතරක් කිව්වනම් අන්න ඒක හිතන්න වෙනවා. එතකොට එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ කියන එක. දැන් මේක හිතන්න දෙයක් නෑ. ඒක දුක නැති කරන්න පුළුවන් ක්‍රමයක් වෙන්නවා. ඒක අනුගමනය කළා දුක නැති කළත් වෙන්නවා. තව අනුගමනය කරපු අය ඉන්නවා දුක නැති කරගත්ත අය. එහෙනම් අපිට ඒක සාක්ඛාත ධර්මයක් හැටියට අපිට අනුගමනය කරන්නට පුළුවන් කිසිම බයක් නැතුව. ඒ පිළිබඳව අපිට ශ්‍රද්ධාව ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි බෞද්ධයෙකුගේ තියෙන මූලික ලක්ෂණය සද්ධාති තථාගතස්ස බෝධි කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඔහු විශ්වාස කරනවා කියන්නේ. කෙසේ වෙතත් මෙන්න මේ විදිහට මේ ලෝකයේ තුල සැපවත් බව තුල ඉන්න මිනිස්සුන්ට ඒ පැත්තේ බලාපොරොත්තු අපේක්ෂා තියාගෙන ඉන්න අයට බුදුරජාණන් වහන්සේලා දේශනා කළා නෑ ලෝකේ පවතින යථාර්ථ ස්වභාවය අවබෝධ කරගෙන මේ කෙලස් ටික දුරු වෙන තැනක තමයි සැපවත් බව උපදින්නේ. එහෙම නැතිනම් නැති වෙන වේදනාවකින් විඳින සැපය ඒ වේදනාව නැති වෙනකොට දුකක් ගෙනල්ලා දෙනවා. ඒ නිසා අවේදිත සුඛ උපදව ගන්න. වේදනාවකින් පණවන්නේ නැති වේදනාවකින් නොලැබෙන ප්‍රඥාවෙන් උපදවගත් තැනක ලබන අවේදිත සුඛ කියන తත්වය ඇති කරගන්න. එතකොට ඒක නැති නොවන සැපයක්. අන්නේ නැති නොවන සැපයට යන විදිහ ක්‍රමය උපදව ගන්න ආකාරයයි බුදුරජාණන් වහන්සේලා ලෝකයට පැහැදිලි කළේ ලෝකයට දේශනා කළේ. එහෙනම් කොහොමද අපි මේ අවේදිත සැපය ලබන්නේ? පිනතුනේ අවේදිත සැපය ලබන්නට තිබෙන ප්‍රධානම බාධකය තමයි අද මේ මට්ටමේදී අපිට තියෙන සංයෝජන ධර්ම. සංයෝජන කියලා කියන්නේ සිතේ ඇති කරගත්ත බැඳීම් කියන දේවල්. මේ සිතේ ඇති කරගත්ත බැඳීම් අපි ප්‍රධාන වශයෙන් කොටස් 10කට බෙදලා කතා කරනවා. මේ 10න් පහක් ඕරම් භාගීය ලෙසත් තව පහක් උද්දම් භාගීය ලෙසත් කතා කරනවා. මේ ඕරම් භාගීය කියලා කියන්නේ පහලට අදනා අර්ථයෙන් පහලට යටපැත්තට අදින පහල භවයන්හි ප්‍රතිසන්දිය සඳහා හේතු වන සංයෝජන ධර්මවලට කියනවා ඕරම් භාගීය සංයෝජන කියලා. ඒ වගේම උඩට අදනා උඩ ප්‍රතිසන්දිය සඳහා ලබන කියන මේ සංයෝජන ධර්ම උද්දම් භාගීය සංයෝජන කියලා තියෙනවා. මේකෙදි මේ ඕරම් භාගීය උද්දම් භාගීය කියන මේ වචන යොදන්නේ මේවල තියෙන රළු සහ සියුම් ස්වභාවයන් අනුව අරගෙන. එතකොට කෙනෙකුට ඉස්සෙල්ලම ජීවිතය තුළ ඇතිවන රළුම ආශ්‍රව මට්ටම, කෙලෙස් මට්ටම තමයි මුලින්ම දුරු කරගන්න සිද්ධ වෙන්නේ. කෙනෙකුට මුලින්ම දුරු කර ගැනීමට අවශ්‍ය වෙන්නේ මූලික ලෙසම පවතින රළු මට්ටමින්ම තියෙන මතු පිටම පේන්න තියෙන කෙලෙස් ධර්ම ටික තමයි දුරු කරගන්නට කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ කරන කෙනෙකුට එයාට දුරු කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්න සිද්ධ වෙන්නේ. දැන් අපි දන්නවා වාහනයක් හෝ ඒ වගේ දෙයක් හදනකොට අපි අවසානෙට හයි කරලා ඔක්කොම ඉවර කරපු එතන ඉඳලා තමයි ගලවන කෙනෙකුට ගලවන්න පටන් ගන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි කෙලෙස් ධර්මයන්ගෙන් හිත පෝෂණය කරගෙන ගිහිල්ලා අද වෘද්ධියටපත් කරගෙන වැඩිවීමටපත් කරගෙන කෙලෙස් ගොඩක් කෙලෙස් ගොන්නක් හදාගෙන තියෙන තැනක ඉස්සෙල්ලාම දුරු කරන්න වෙන්නේ මොන මට්ටමේ කෙලෙස්ද? සියුම්ම කෙලෙස්ේ අපිට හසු වෙන්නේ නැහැ ඉස්සෙල්ලාම. අපිට හසු වෙන්නේ ඉස්සෙල්ලාම ඕලාරික මට්ටමේ කෙලෙස්. ඒ කියන්නේ අර රළු මට්ටමේ කෙලෙස් තමයි අපිට මුලින්ම හම්බෙන්නේ. එහෙනම් අපි කෙලෙස් ප්‍රහාණය කරන්න පටන් ගන්නකොට අපිට හම්බෙන්නේ ඒක තාම තද රළු මට්ටමේ කෙලෙසේ. කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන පළමු අවස්ථාව බවට පත්වන්නේ සෝතාපට්ටි මාර්ගය. සෝවාන් මාර්ගයෙන් තමයි කෙලෙස් ප්‍රහාණය කරන්නේ. සෝවාන් මාර්ගයෙන් මොනවාද ප්‍රහාණය කරන කෙලෙස් බවටපත් වෙන්නේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන මෙන්න මේ සංයෝජන ධර්ම ටික සෝතාපන්න මාර්ගයෙන් ප්‍රහාණයටපත් කරනවා. ඒ කියන්නේ දස සංයෝජනයන්ගෙන් සංයෝජන තුනක් කෝරම් භාගයේ පහළට අදනා සංයෝජන තුනක් සෝතාපට්ටි මාර්ගයෙන් ඉවත් කරනවා. මොනවාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේක ඊටාම ප්‍රබලම බරපතලම සංයෝජනයේ බවට පත් වෙන්නේ සක්කාය දිට්ඨිය කියන සංයෝජනය. මේ සක්කාය දිට්ඨිය නැමැති සංයෝජනය තමයි පින්නතනේ බොහෝ සසර දුක ගෙනවිත් දෙන්නට හේතුවක් බවට පත්වන බරපතලම සංයෝජනයේ බවට පත් වෙනවා. මේ සංයෝජනේ දුරු කරගත්ත කියලා කියන්නේ අපිට අර දුක කියන එකෙන් ගුරු බර බහා තබන්නට වැඩි වශයෙන් තිබ්බ බර ඉවත් කළා දාන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. තාම තද ලෙස අපි ඇති කරගෙන තියෙන බර ඒක ඉවත් කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා මොකක් කළාමද? සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම තුළ. යම්කිසි කෙනෙක් යන්තම් හෝ සක්කාය දිට්ඨිය හෝ ප්‍රහාණය කරගන්නවා නම් ඒ කියන්නේ ඔහු අර මහා බර සම්පූර්ණම දුක ගේන්න තියෙන ඉඩ වහා වසා දැමුවා වගේ. ඒක එන එන්නේ නැති තත්වයට පත් කළා වගේ තමයි සක්කාය දිට්ඨිය දුරු කළා කියලා කියන්නේ. මොනවාද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? සක්කාය දිට්ඨිය කියනකොට සහ සක්කාය දිට්ඨිය හා අනුගත වන කෙලෙස් ධර්ම පිළිබඳවත් අපි තේරුම් අරගෙන ඉඳීම වැදගත් වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනේ සක්කාය පිළිබඳව තියෙන දෘෂ්ටිය. මෙතන අපිට කොටස් දෙකකට බෙදන්නට පුළුවන්කම තියෙනවා. වස්තු සහ දිට්ඨි කියලා කොටස් දෙකක් අපිට බෙදන්නට පුළුවන්. වස්තු සහ දිට්ඨි. අඤ්ඤා වස්තු අඤ්ඤා දිට්ඨි. දිට්ඨිය එකක්, වස්තුව තවත් එකක්. දිට්ඨිය කියලා කියන්නේ එක ධර්මයක්, වස්තුව කියලා කියන්නේ තවත් ධර්මයක්. එතකොට ඒක ධර්ම දෙකක්. මොකද්ද වස්තුව මොකද්ද දිට්ඨිය? සක්කාය දිට්ඨිය කියනකොට සක්කාය කියලා කියන්නේ වස්තුව, දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨිය. එතකොට වස්තුවයි දිට්ඨියයි දෙකක් දෙකක්ද? අඤ්ඤා දිට්ඨිය අඤ්ඤාවත්තු වස්තුව එකක්, දිට්ඨිය තව එකක්. එතකොට සක්කාය කියලා කියන්නේ මොකක්ද? පංච උපාදාන ස්කන්ධය කියන එක. පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධයම දිට්ඨිය නෙමෙයි. පංච උපාදානස්කන්ධයම ditthිය නෙමෙයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ditthිය නොවන වස්තුව. අන්නේ වස්තුව මත තමයි ditthිය ඇති කරගන්නේ. මොකද්ද ditthිය කියලා කියන්නේ? අභිනිවේෂ පරාමාසෝ ditthි. අභිනිවේෂ පරාමාසය තමයි ditthිය කියලා කියන්නේ. එතකොට අභිනිවේෂ පරාමාස කියලා කියන්නේ තදින් අරගෙන ස්පර්ශ කරමින් පසු වෙනවා නම් තදින් අරලාගෙන ස්පර්ශ කරනවා නම් අන්න ඒකට කියනවා අබිනිවේෂ පරාමාසය කියලා. කියන්නේ තමන්ගේ හිතින් බොහොම තදින් ඒක අල්ලගෙන තියෙන අපි කියන්නේ හිතට කාවැදෙලා තියෙනවා කියලා බොහොම හිතින් තදින් ග්‍රහණය කරගෙන ඉන්න එකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මේ සක්කාය දිට්ඨිය තමයි පින්නතුනේ ප්‍රහාණය වෙන්න අවශ්‍යම බරපතලම සංයෝජනයේ බවට පත් වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඇයි? සක්කාය නැමැති වස්තුව මත තියෙන දිට්ඨිය නිසා. දැන් නැති කරන්න ඕනේ මොකද්ද? නැති කරන්න ඕනේ සක්කාය නෙමෙයි දිට්ඨියයි නැති කරන්න ඕනේ. මුලින්ම නැති වෙන්නේ සක්කාය නෙමෙයි දිට්ඨිය තමයි නැති වෙන්නේ. එතකොට අබිනිවේෂ පරාමාස දිට්ඨිය අබිනිවේෂණය තමයි නැති වෙන්නේ. තදින් බැසගෙන සිටින එක තමයි මනසින් ඒක පිහිටා සිටින එක තමයි නැති වෙන්නේ. මොන විදිහටද අපි මෙතන මනස පිහිටවගෙන ඉන්නේ? ඒ මනස පිහිටවගෙන ඉන්න ආකාරය පිළිබඳව දක්වනකොට ධර්මයේහි පැහැදිලි කරන භාග්‍යතුන් වහන්සේ විසි ආකාරයකට සක්කාය දිට්ඨිය උපදින විදිහ පිළිබඳව විසි ආකාරයකට ඔබ අහලා ඇති විසි ආකාර සක්කාය දිට්ඨිය පිළිබඳව විසි ආකාර සක්කාය දිට්ඨිය පිළිබඳව අපි අහනකොට අපිට හම්බෙන රූපං අත්තතෝ සමනපස්සති රූපවන්තං වා අත්තාන සමනපස්සති අත්තනිවා රූපං සමනුපස්සති රූපස්මින් වාත්තානං සමනුපස්සති කියලා රූපය පිළිබඳව හතර ආකාරයකට අපිට මේ ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියන එක ගොඩනගෙනවා. රූපය පිළිබඳව හතර ආකාරයකට මේ ආත්ම දෘෂ්ටිය නොහොත් සක්කාය දිට්ඨිය කියන එක ගොඩනගෙන බව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද රූපය පිළිබඳව හතර ආකාරයකට උපදින්නේ? රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය ආත්මයක් ලෙස සමනුපස්සනා කරනවා ආත්මයක් ලෙස කල්පනා කරනවා කියලා කිව්වහම රූපය කොහොමද අපි රූපය ආත්මයක් විදිහට කල්පනා කරන්නේ? පින්නතන කෙනෙකුට අදහසක් තියෙනවා මේ පවතින රූපයම තමයි කෙනා. මේ මම කියලා කියන්නේ මොකද්ද? මේ තියෙන රූපයමයි. මේ කෙනා වෙන්නේ රූපයමයි. අන්න ඒක තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කිව්වේ. ඒ කියන්නේ දැන් හරියට ගිනි පහන් දැල්ලක් තියෙනකොට මේ පහන් දැල්ලයි එහි තියෙන ආලෝකයයි මේ දෙකම එකක්. යම් දැල්ලක් තියෙනවා නම් දැල්ලයි ඒ දැල්ලේ ආලෝකය තියෙනවා නම් ආලෝකයයි මේ දෙකම එකක්. දැල්ලයි ආලෝකයයි යන දෙකම එකක්. මේ විදිහට කල්පනා කරනවා රූපය සහ මේ ජීවත් වෙන කෙනා මේ පුද්ගලයා මේ ඉන්න කෙනා නැතිනම් මේ තියෙන ප්‍රාණය මේ මම මේ රූපේම තමයි. මේ විදිහට හිතනවා. මේක වැඩි වශයෙන් තියෙන්නේ කාටද? අපි සාමාන්‍ය විදිහට කල්පනා කරලා බැලුවොත් මේක වැඩිපුර තියෙන කාටද? මේක වැඩිපුරම තියෙනවා ඔය සාමාන්‍යයෙන් අපි ගත්තාම භෞතිකවාදී දෘෂ්ටි කෝණයක් තියෙන කෙනෙක්ට. එයා හිතන්නේ රූපය ආත්මය කියලා. රූපය ආත්මය නම් ඒකේ තියෙන ස්වභාවය තමයි රූපේ නැති වෙනකොට මොකද වෙන්නේ? රූපය ආත්මේ නම් රූපේ නැති වෙනකොට මොකද වෙන්නේ? රූපේ නැති වෙනකොට ආත්මේ නැති වෙන්නේ. රූපේ ආත්මේ නම් රූපේ නැති වෙනකොට ආත්මේ නැති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ආය උපදින්න විදිහක් නැහැනේ. ආත්මේ කියන එක නැති වෙනවා රූපේ නැති වෙනකොටම ආය උපදින්න කෙනෙක් හෝ දෙයක් ඇත්තේ නැහැ. මේක පොළොවට පස්සල ගියා ඒක ඉවරයි. අන්න එහෙම ඇති කරගත්තු දෘෂ්ටියක් තියෙන කෙනෙක් ඉන්නවා. අන්න ඒ දෘෂ්ටිය ඒකට කියනවා නියත මිච්ඡාදිට්ඨියට හේතු වෙන උච්ඡේද දිට්ඨිය කියන. මොකද එයාට කර්මයේ කර්ම ඵලය පිළිගන්න පුළුවන් කමක් නැහැ. එයා හේතුඵල ධර්මයේ පිළිබඳව තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි. ඒ පුද්ගලයා උච්ඡේද දිට්ඨියෙන් යුක්ත පුද්ගලෙක්, නියත මිත්‍යා දෘෂ්ටියකට යන පුද්ගලෙක් හැටියටයි ඒ පුද්ගලයාව පැහැදිලි කරන්නේ. ඒ කවුද රූපං අත්තතෝ සමනුපස්සති. රූපයම ආත්මය කියලා කල්පනා කරනවා කියන එක. ඊට පස්සේ දෙවෙනි පුද්ගලයා මොකද උනේ? දෙවෙනි පුද්ගලයා රූපවන්තං මා අත්තාන සමනපස්සති. ආත්මය කියන එක රූපවත් වෙලා තියෙනවා රූපවන්තං වා. එතකොට රූපවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හරියට ආත්මය එකක් රූපය තව එකක්. ආත්මය එකක් රූපේ තව එකක් හරියට ගහක් තියෙනවා ගහ එකක් ඡායාව තව එකක් ගහයි ඡායාවයි කියන්නේ දෙකක් හැබැයි මේ ගහ ඡායාවත් ඡායාවත් කියලා කියන්නේ ඡායාව ඇති ගහක්. ඒ වගේ කල්පනා කරන රූපය එකක් ආත්මය තව එකක්. හැබැයි මේ ආත්මයද රූපවත් විදිහට තියෙනවා. ඒකයි රූපවන්තං ආස්ථානං සමනුපස්සති කියලා කියන්නේ ආත්මේ රූපවත්ව තියනවා කියලා හිතනවා. එතකොට මොකද්ද වෙන්නේ? ආත්මය එකක් නම් රූපේ තව එකක් නම් හැබැයි ආත්මය රූපේ විදිහට අද තියෙනවා නම් රූපේ නැති වෙන්න පුළුවන් ආත්මෙට මොකද වෙන්නේ? ආත්මේ නැති වෙන්නේ ආත්මේ තව තැනකට යනවා. අනේකට කියනවා සාස්වත අන්තය කියලා. එයා හිතන එයා තව තැනකට උපදිනවා. මොකද්ද? ආත්මය. ඒ නිසා තමයි අය සමාජයේ බොහෝ දෙනා කතා කරන්නේ මරුණට පස්සේ මිය ගියපු ප්‍රාණකාරයයි ඉන්නවා, කැරකෙමින් ඉන්නවා, දවස් හතක් ඉන්නවා. ඔය එක එක කතා කතා කරනවනේ. ඒකට හේතුව මොකක්ද? අන්න ඒකට හේතුව තමයි සම්පූර්ණම මේ රූපයේ පිරිසිදු නොදැක්කකම නිසා එයා හිතනවා රූපවන්තං වත්තන සමනුපස්සති. ආත්මය වෙනම තියනවා රූපයට වඩා වෙනස් වෙනම තියනවා කියලා එයා කල්පනා කරන එකයි රූපවන්තං වත්තානං සමනුපස්සති කියලා කිව්වේ. ඊට පස්සේ දෙවෙනි එක අත්තනිවා රූපං සමනුපස්සති. එයා කල්පනා කරනවා ආත්මය මත තමයි මේ රූපය කියන එක අද තියෙන ආත්මය කියන එක පැතිරලා තියෙන එකක් ඒක මත අද මේ රූපේ නැගී සිටලා තියෙනවා හරියට නෙළුම් මල මත මල මත සුවඳ වගේ මල මත මලේ සුවඳ තියෙනවා වගේ අත්නිවා රූපං ආත්මය මත තමයි මේ රූපය අද ගොඩනැගිලා තියෙන්නේ. සමහර කෙනෙක් එහෙමත් හිතනවා. ඒකට එයා හිතන්නේ ආත්මය එකක් රූපය තව එකක් කියලා. ඊට පස්සේ තව පුද්ගලයෙක් ඉන්නවා. එයා එයාට වැඩි වශයෙන් කල්පනා වෙන දේ තමයි රූපස්මින් වාත්තාන සමනුපස්සති. හරියට කරඬුවක් ඇතුලේ මණිකක් තියෙනවා වගේ. මේ කය ඇතුලේ තමයි ප්‍රාණකාරය ඉන්නේ. මනුෂ්‍යයා ඉන්නේ, කෙනා ඉන්නේ මේ ඇඟ ඇතුලේ. කොහොම හැඟීමක් තියෙනවා කෙනෙකුට. වෙනතනේ මේ අපි වචන වලින් කතා නොකලට අපේ හැඟීම් විදිහට අපිට අසුර වෙන තැන් අසුර වෙන දේවල්. මෙන්න මේකට කියනවා පින්නතුනේ සක්කාය දිට්ඨිය කියලා. ඒකට රූපය ගැන මේ විදිහට හතර ආකාර කොට අපිට ඇති වුණා. ඒබඳු දෘෂ්ටියක් ඒ රූපය පිළිබඳව ඇති වුණු හතරට තමයි කියන්නේ සක්කාය දිට්ඨියේ මුල් කොටස් හතර. අර 20 ආකාරයකට බෙදෙන එකේ මුල් හතර. ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට අර පසුව කියපු කොටස් තුන සාස්වත දෘෂ්ටියට අදාළව යනවා. අර මුලින් කියපු රූප මේ රූපං අත්තතෝ සමනුපස්සති කියපේක උච්ඡේදයට යනවා. ඔන්න ඔය විදිහටම වේදනාව පිළිබඳවත් සංඥාව පිළිබඳවත් සංඛාරය පිළිබඳවත් විඥානය පිළිබඳවත් බෙදා දැක්වීම සිද්ධ කරනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය පිළිබඳවම බෙදා දක්වනකොට විසි ආකාරයකට සක්කාය දිට්ඨිය කියන එක අපිට ඇසුරු වීම සිද්ධ වෙනවා. විසි ආකාරයකට ඇසුරු වෙන්නේ කොහොමද කියන එක දැන් ඔබට පැහැදිලි. ඒකට ඒකේ වේදනාතතෝ සමනුපස්සති කියනකොට වේදනාවම ආත්මය වශයෙන් කල්පනා කරනවා සංඥාවම සංඛාරයම විඥාණයම ඒ කියන්නේ ඒවා නැති වෙලා යනකොට ආත්මය නැති වෙනවා කියන එක එහෙනම් මොකද්ද වෙන්නේ උච්ඡේදයක් පනවන ඔය පුද්ගලයා උච්ඡේදයක් පනවන නිසා එයා නැවත උපදින්නේ නැහැ කර්මය කර්මඵලය නැහැ කියන මේවා තමයි පිළිගැනීමක තියෙන්නේ අන්න ඒ නිසා එයාට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා ඒ පුද්ගලයා නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් අපායට නියත වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් නියත මිත්‍යා දෘෂ්ටිකයට හේතුව තමයි ඒක බරපතල දෘෂ්ටියක්. අනික් කොටස් තුන සාස්වතේ පැත්තට වැටෙන්නේ. සාස්වතයට වඩා උච්ඡේදයේ බොහොම බරපතලයි. එතකොට අපිට විෂයාකාර සක්කාය දිට්ඨියෙන් කොටස් 15ක් හම්බ වෙනවා සාස්වතේට පහක් හම්බ වෙනවා උච්ඡේදයට. මෙන්න මේ විදිහට පවතින එකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. පින්නතර අපි ටිකක් උත්සාහවත් වුණොත් මේ සක්කාය දිට්ඨිය කියන එක අපේ ජීවිතේ යෙදෙන්නේ මොන තැනකින්ද? උපදින්නේ මොන වගේ ආකාරයකටද කියන එක පිළිබඳව ටිකක් විමසා බලන්නට අපි උත්සාහවත් වුණොත් අපිට දැක ගන්න පුළුවන් සක්කාය දිට්ඨිය උපදින්නේ සහ සක්කාය දිට්ඨිය පවතින්නේ හැම වෙලාවකදීම අපි මේ ඇසුරු කරන ලෝකය කියන දේ මත ස්කන්ධ ටික මත තමයි සක්කාය දිට්ඨිය ගොඩනගාගෙන තියෙන්නේ. නිකම්ම ඇති උනේ නැහැ. ඒකයි ඒක වස්තුව කියලා කිව්වේ. මොනවද වස්තුව කිව්වේ ස්කන්ධ ටික. අපිට ස්කන්ධ විදිහට ස්කන්ධ ප්‍රකට වෙන්නේ නැහනේ. අපිට ස්කන්ධ විදිහට ස්කන්ධ ප්‍රකට වෙන්නේ නැතුව අපිට ඒවා ප්‍රකට වෙන්නේ මොන විදිහටද? අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන මේ ලෝකේ දකින අපි හඳුනන දේවල් අන්න ওই විදිහට තමයි අපිට මේ දේවල් ප්‍රකට වෙන්නේ. දැන් අපිට ස්කන්ධ පහක් කියන එක ප්‍රකට නැහැ. හැබැයි යථාභූත වශයෙන් පවතින්නේ මොනවාද? යථාභූත වශයෙන් පවතින්නේ ස්කන්ධ පහක් පමණයි. ස්කන්ධ පහක් පමණක් යථාර්ථ වශයෙන් පවත්නා තැනක අපි සත්ව පුද්ගල ආත්ම භාව වශයෙන් දේවල් කාරණා වශයෙන් මේ ලෝකයේහි තියෙන දේවල් ඇසුරු කරනවා. මෙතනදී සක්කාය දිට්ඨියේහි නියෝජනය පිළිබඳව තේරුම් ගන්නකොට පින්තුනේ ඔබට ඊටාම වැදගත් වෙනවා මේ වෙමි කියන හැඟීම පිළිබඳව තේරුම් ගැනීම. වෙමි කියන හැඟීම කියලා කියන්නේ අස්මිමානය කියන එක. අස්මිමානය දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන්. එතකන් ඒක දුරු වෙන්නේ නැහැ. කියන්නේ ඊටාම සියුම්ම දෙයක්. එහෙනම් ඒ සක්කාය දිට්ඨිය තේරුම් ගන්න අස්මිමානය දැනගන්න ඕනේ. දැන් මේක උපදින විදිහ තේරුම් ගැනීමේදී අස්මිමානය වැදගත්. මොකද මේ මූලය මෙතනට ප්‍රධාන වශයෙන් බලපාන නිසා. දැන් වෙමි කියන හැඟීම අපිට උපදින්නේ කොයි විදිහටද කියලා බැලුවොත් ඔබට වෙමි කියන හැඟීම උපදින්නේ අරමුණ හා සමග ඔබ ඉන්නකොට. ඒ කිව්වේ යම් රූපයක් ඇස් දෙකට පේනකොටම ඒ රූපේ එළියේ තියෙනවා කියලා ඔබට දැනෙනකොටම එළියේ තියෙන දේට අදාළව ඒ දේ දකින්න මම ඉන්නවා කියන බැස ගැනීම තියෙනවා. එතකොට ඔබට වෙමි කියන හැඟීම තමයි ඒක. ඊට පස්සේ සද්දයක් ඇහෙනකොට ඒ ශබ්දේ බාහිරින් හම්බෙනවා වගේම ඔබට එතන ඇසුරු වෙනවා අහන්නා ඉන්නව වෙමි කියන හැඟීම ඔන්න ශබ්දයේ අරමුණු කරගත්ත තැනකත් පවතිනවා. මේ විදිහටම ගන්ධය, රසය, ස්පර්ශය ආදී මේ අරමුණු මුල් කරගත්තාම මොකද්ද වෙන්නේ? ඒ හැම තැනකදීම ඔබට වෙමි කියන හැඟීම ඇසුරු වෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සෑම තැනකම සිදුවන ක්‍රියාව තමයි, ඒ සෑම තැනකදීම සිදුවන සිදුවීම තමයි ඔබට වෙමි වෙමි වෙමි කියන හැඟීම උපදින එක. එතකොට වෙමි කියන හැඟීම උපදිනවා නම් ඒ හැම තැනකම වෙමි කියන හැඟීම පවත්නා කල ඒ වෙමි කියන හැඟීම් ටිකම එකතු කරලා අපි ඇති කරගන්නවා අභිනිවේෂ පරාමාශයක් දික්ටි වශයෙන්. ඒක හරියට මම විතර සිහි කරනවා මේ ආත්ම දෘෂ්ටිය කියන එක අත්වාදාදී තියෙන උපාදාන පිළිබඳව වැරදි විදිහට ගන්න ආත්ම හැඟීම පිළිබඳව අපිට තේරුම් කරන්න උවමනා වුණාම හරියට රූපයක් පේනකොට අපි රූපේ බාහිර ලෝකයේ තුල පවතිනවා කියලා හිතන එක ඒකත් එක්කම තමන් ඉන්නවා කියලා දැනෙන එක හරියට අපි එක පබලුවක් වගේ. දැන් එක එක පබලු අල්ලලා හැඩවලට අපිට පබලු අලවන්න පුළුවන් නේ චිත්‍රවල අපි එක එක දේවල් වල පබලු එක එක දේවල් අපි අලවනවා. එතකොට අන්න ඒ වගේ එක දෙයක් වගේ තමයි මේ වෙමි කියන හැඟීම ඇති කරගත් අවස්ථාව. එක පබලුවක්. එක පබලුවක් කියන්නේ චිත්‍රයක් නෙමෙයි. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ පබලුව අලවනවා. එක කොලයක මේ පබලුව අලවනවා. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ තව පබලුවක් හම්බෙන එකත් අලවනවා. මේ විදිහට පබලු ටික අපි අලෝගෙන අලෝගෙන අලෝගෙන යනකොට මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව එතන එක හැඩයක් අපිට පොදුවේ බලනකොට එක පබලුවක් පමණක් බලාගෙන ඉන්නකොට නෙමෙයි පොදුවේ අපිට පබලු ඔක්කොම පේනකොට එතන හැඩයක් පේන්නේ නැද්ද? දැන් පබලු ගොඩාක් කලෝල. දහස් ගාන අලෝල කියලා හිතන්නේ. එතකොට ඔබට හැඩයක් පේන්නේ නැද්ද? අර පබලු ටික ඔක්කොම එකතු වුණාම හැඩයක් පේනවා. අන්න ඒක තමයි ඔබට තියෙන ආත්ම දෘෂ්ටිය වගේ කියලා කිව්වේ. එක පබලුවක් කියලා කියන්නේ වෙමි කියන හැඟීම් ගොඩක්. වෙමි කියන හැඟීමක්. එතකොට වෙමි කියන හැඟීම් ගොඩාක් තියෙන තැනක ඔබට ඇසුරු වෙන්නේ ආත්ම දෘෂ්ටියක්. ඒ කියන්නේ ගොඩාක් තියනවා කියන්නේ ඔක්කොම එකතු වෙලා කොහරි තියනවා කියන එක නෙමෙයි වැරදි විදිහට හිතන්න එපා. උපමාවකට කිව්වේ. අපි මොකද කරන්නේ? හිතින් එකින් එකට අභිසංස්කරණ ලක්ෂණයක් ඇති කරගන්නවා. එකින් එකට අපි රැස් කරගන්නවා. කොහොමද එකින් එකට රැස් කරගන්නේ? රූපය දැකපු මම තමයි ශබ්දය අහන්නේ. ශබ්දය අහපු මම තමයි ගඳ සුවඳ විඳින්නේ. ගඳ සුවඳ විඳින මම තමයි රස විඳින්නේ. රස විඳපු මම තමයි ස්පර්ශ දැනගන්නේ. ස්පර්ශ දැනගත්ත මම තමයි හිතින් හිතන්නේ අරමුණු ගැන දැනගන්නේ. හැම අවස්ථාවකදීම ස්පර්ශ ආයතන 6ම අපිට ක්‍රියාත්මක වන බව දැනෙනකොට මම කියන පුද්ගල බව අපිට නිර්මාණය වෙනවා. එක දිගට ජීවත් වෙන ඇහැ තියෙන, කන තියෙන, නාසය, දිව, කය තියෙන, මනස තියෙන මම කියන පුද්ගල බව අපිට නිර්මාණය වෙනවා. මෙන්න මේ අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයා මමත්වයෙන් අපිට ඇසුරු වෙනවා. දැන් මේ පුද්ගලයාට වර්ණයක් තියෙනවා, හැඩයක් තියෙනවා. දැන් කවුද මේ? මම. අන්න ඕකත් එක්ක ඇති කරගත්ත දේ තමයි ඒ අභිනිවේෂ පරාමාශය තමයි පින්නතුනේ ආත්ම දිට්ඨිය කියලා කියන්නේ. ආත්ම දෘෂ්ටිය. ඒ හැම තැනකදීම තියෙන්නේ ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය වැඩි වෙන පමණට තමයි පින්නතුනේ අරමුණු වල අපිට දුක ගේන බව වැඩි වෙන්නේ. යම් මට්ටම් වලදී ආත්ම දෘෂ්ටිය වැඩි නම් ආත්ම දෘෂ්ටිය වැඩි තරමට ආත්ම දෘෂ්ටිය ප්‍රබල වෙන තරමට අපිට දුක ගෙනෙන ප්‍රතිශතය වැඩි. ආත්ම දෘෂ්ටිය අඩු තැනකදී අපිට දුක ගේන ප්‍රතිශතය අඩුයි. ආත්ම දෘෂ්ටිය වැඩි කෙනෙකුට සමහර වෙලාවට වචනයක් ඇහුණත් ඒකට බොහෝසෙයින් කිපිලා බොහෝ කලක් වෛර බැඳගෙන මට මෙහෙම කිව්වා බලන්න මම මෙහෙම කෙනෙක්ද මට මෙහෙම ඉන්නකොට මෙහෙම මෙහෙම දේවල් කිව්වා දැන් මොනවාද ලෝකේ කලහ විවාද ගැටලු ප්‍රශ්න ඇති වෙන්න ගොඩාක් හේතු ආත්ම දෘෂ්ටිය කියන එක. සියලු අකුසල කර්ම පතවලට අපායগামী අකුසලයන්ට හේතු ආත්ම දෘෂ්ටිය. ඇයි ඒක එහෙම කියන්නේ? මේ ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු කෙනෙකුට අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඕලාරික රළු මට්ටමේ කෙලෙස් එහා සමග සිඳිලා යනවා. එහෙනම් ඒ රළු මට්ටමේ කෙලෙස් සිද්ධ වෙන්නේ මේ ආත්ම දෘෂ්ටිය හා සමගාමීව. අන්න ඒ නිසා තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නට ඕනේ සහ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම වැදගත්ම දේ හැටියටත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. එතකොට අපි කොහොමද මේ සක්කාය දිට්ඨිය කියන එක හඳුනාගත්තා වගේම සක්කාය දිට්ඨිය නූපදින ස්වභාවයට පත් කරන්නේ ඒක දුරු කරන්නේ කොහොමද? මොකක්ද ඒ සඳහා තියෙන ප්‍රතිපදාව? ඒ සඳහා තියෙන ප්‍රතිපදාව තමයි පින්නතුනේ අපි නිවැරදි දැකීමක් ඇති කර ගැනීම තුළ අපිට මේ සක්කාය දිට්ඨිය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය උපදවාගත්ත කෙනාට සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනාට මේ දුක නැති කරන්නට දුක ඉවත් කරන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේලා මාර්ගයේ පැනෙව්වේ අනේ සම්මාදිට්ඨිය උපදවා ගැනීම සඳහා. කොහොමද සම්මාදිට්ඨිය උපදවගන්නේ? ජීවිතයේ යථාර්ථ ස්වභාවය අවබෝධ කර ගැනීම තුල. යථාර්ථ ස්වභාවය කියලා කිව්වේ පවතින ස්වභාවය අවබෝධ කර ගැනීමම තමයි සම්මාදිට්ඨිය. නිවැරදි දැකීම බවට පත්වෙන්නේ පවතින යථාර්ථ ස්වභාවය දැකීම. එක එක මායාම වාගෙන ඉඳීම නෙමෙයි. එක එක වැරදි විදිහට සංකල්පනා ගොඩනගාගෙන ඒව ඇත්ත කර ගැනීම නෙමෙයි. පවතින්නේ මොකක්ද කියලා පවතින යථාර්ථය තේරුම් ගැනීම. හරියට අන්ධකාරයක ඉන්න කෙනෙක්, කළුවරක ඉන්න කෙනෙක් එයා ඒ කළුවරේ තියෙන දේවල් පිළිබඳව කල්පනා කරලා වැරදි විදිහට කල්පනා කරලා එයාට හිතෙන්න පුළුවන් මෙතන මෙහෙම දෙයක් තියෙනවා මෙතන අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා බයත් ඇති කරගන්න පුළුවන් ඇලෙන්න දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන් නොඑක් නොඑක් දේවල් කල්පනා කරන්න පුළුවන් කලවරේ ඉන්න මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේ කලේ මොකද්ද මේ කලවරේ මෙහෙම එක එක දේවල් මවාගෙන සැපසා දුක විඳින ලෝකෙට ඇවිල්ලා පහනක් පත්තු කරලා දෙන්නා ආලෝකය ගෙනල්ලා දෙන දේවල් ටිකක් අපිට පෙන්වනවා. ආලෝකය ඇති කරන විදිහ අපිට පෙන්වුවාම ආලෝකය ඇති කරගත්තාම දැන් මොකද්ද පේන්නේ? දැන් අන්ධකාරය දුර වෙලා යනවා. අන්ධකාරය දුර වෙලා ගියාම අර වටේ තියෙන වැරදි දැකීමක් තිබුණා නම් වැරදි දැකීම අපෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ විදිහට අපේ ජීවිතවල තිබුණ යථාර්ථය අපිට පෙන්වලා දුන්නා. ඒක අවබෝධ කරගන්නට අවශ්‍ය මාර්ගයත් එක්ක. මොකද්ද ජීවිතේ පවතින යථාර්ථය? මොකද්ද පවතින ඇත්ත ස්වභාවය? පිනතුනේ ඇහැ පරිහරණය කරනකොට ඇහි ඇත්ත, කන පරිහරණය කරනකොට කනේ ඇත්ත, නාසය දිව කය පරිහරණය කරනකොට ඒවල ඇත්ත නොදන්න කම නිසා තමයි අපි මේ සක්කාය දිට්ඨිය කියන දේ ගොඩනගාගෙන තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය කියන එක ගොඩනගාගෙන තියෙන්නේ මෙන්න මේ ඇත්ත යථාර්ථය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා නොදන්නකම නිසා. එහෙනම් අපි කොහොමද මේ අවබෝධය මේ තැන්වල උපදවගන්නේ? අපි කොහොමද මේ අවබෝධය මේ තැනක ඇති කරගන්නේ? අන්න ඒක දකින්න තමයි බුදුරජාණන් වහන්සේලා අපිට දේශනා කළේ. අනිත්‍ය වශයෙන් දකින්න, දුක් වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න. අනිත්‍යතාවය, දුක්ඛතාවය සහ අනාත්මතාවය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්ම අපිට දේශනා කළේ නිසා. අනිත්‍යයි කියන එක අපිට දකින්න පුළුවන් නම් පින්නතුනේ අපිට ඒ තුල රෝකේහි රූපේහි පැවැත්ම කියන එක තමයි අපිට අයින් වෙලා යන්නේ. ඇයි අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ? හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය සාක්ෂාත් කරනවා කියන එක. අපිට දකින්න පුළුවන් බොහෝ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් අහන ප්‍රශ්නයන් තුළ මේ අනිත්‍යතාවය පිළිබඳව කුළුණන්වා ප්‍රශ්න කරනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන නන්දකෝ වාද සූත්‍රය නන්දකෝ වාද සූත්‍රය හරිම ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේදී නන්දක තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන්ට අවවාද කරන්න කියලා කිව්වහම නන්දක තෙරුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරනවා මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය ප්‍රදාන 500ක් භික්ෂුණීන් වහන්සේලාට. ඒ කරන අනුශාසනාවේදී උන්වහන්සේ අර භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා මම ඔබලගෙන් ප්‍රශ්න කරන්නම් ඔබලට තේරෙන විදිහට. නැගෙනේනේ ඔබලට තේරෙන විදිහට මට කියන්න. දැන් නැත්නම් ඕන වෙලාවක මගෙන් ප්‍රශ්න කරන්න. මම ඕගොල්ලොන්ගේ අහන දෙයට මට උත්තර දෙන්න. මෙහෙම අහලා. උනාසය අහනවා රූපය නිට්ටයද අනිත්‍යද? ඇහැ නිට්ටයද අනිත්‍යද? රූපේ නිට්ටයද අනිත්‍යද? මේ විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට අනිච්චම්බන්තේ ස්වාමී අනිත්‍යයි. එතකොට අහනවා යමක් අනිත්‍ය නම් යම් පනානිච්ඡං යම් අන අනිච්ඡං එතකොට යමක් වනාහි අනිත්‍ය නම් තං දුක්ඛං වා සුඛං ചാති ඒක දුක හෝ සැප වෙනවද ඒක දුක හෝ සැප වෙනවද එතකොට දේශනා කරනවා දුක්ඛං බන්තේ ඒක දුකයි යමක් අනිත්‍ය නම් ඒක දුකයි එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි නම් ඒක මම කියලා හෝ මගේ කියලා හෝ මම වෙමි කියලා හෝ මගේ ආත්ම වශයෙන් ගන්න සුදුසුද මගේ හෝ මම වෙමි කියලා හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද එහෙම අහන්නේ කල්ලන්නතන් සමනුපස්සිතෝ ඒක සුදුසුද එහෙම ගන්න එහෙම හිතන්න සුදුසුද මගේ හෝ මම හෝ මගේ ආත්මය හෝ කියලා හිතන්න ගන්න සුදුසුද නොහෙතම්ම එහෙම සුදුසු නැහැ ඒක ගන්න ඇයි සුදුසු නැත්තේ ඇයි එහෙම හිතන්නේ? එතකොට කියනවා අපි කලින්ම දැක්ක රූපය අනිත්‍යයි කියලා. කලින්ම දැක්ක රූපේ දුකයි කියලා. ඒ නිසා අපේ සුදිත්ත බව නිසා අපි ඒක මනාව දැකපු නිසා ඒක සුදුසු දෙයක් හැටියට පේන්නේ නැහැ. දැන් මේක හරි අපූර්ව ධර්ම විග්‍රහයක්. අපිට නිකන් දෙයක් හැටියට මේක පෙනුනට ආහැ නැති වෙනවා කියලානේ කිව්වේ. රූපේ නැති වෙනවා කියලානේ කිව්වේ. මේක දුකයි කියලානේ කිව්වේ කියලා අපි ඕක නිකන් අතහැරලා දාන දෙයක් වුණාට මේක හරිම අපූර්ව මහා ගැඹුරු ධර්ම කාරණාවක් මේ තුල තියෙනවා. වෙනතුනේ රූපය අනිත්‍යයි. මේක බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වල දේශනා කරනවා. වගේම නන්දකෝවාද සූත්‍රයේදී නන්දකතරණ වහන්සේ මේ ප්‍රශ්නේම තමයි මේ යොමු කරන්නේ. ඇහැ අනිත්‍යයි. ඇයි අනිත්‍යයි කියන්නේ? උපාද වයත් හට ගන්නවා, වය වෙනවා. හේතු නිසා හේතු ඇතිකල්ලි හට ගන්නවා. හේතු නැති වෙනකොට ඒ ධර්මය නැති වෙලා යනවා. අන්න ඒ නිසා යම් පණානිච්ඡං යමක් අනිත්‍ය නම් ඒ නිසා ඒක දුකද සැපද කියලා අහන්නේ. නැත්නම් ඒක සැප වෙනවා හෝ දුක් වෙනවා දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. එතකොට තමයි කියන්නේ ඒක දුකයි කියලා. මෙතනදී දුක කියන්නේ පින්නතුනි කායික මානසික දුකට පමණක් ලබු කරලා ගන්න එපා. මෙතන දුක කියලා කියන්නේ සැපය ඇති වුණත් එතනත් දුක ඇයි අනිත්‍යයි. සැප වේදනාව කියන එක උපදින්නේ අප පවතින්නේ යම් වෙලාවක යම් හේතු ටිකක් නිසා සැපයක් ලැබුණා නම් ඒ සැපය ඒ මොහොතේ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා නම් ඒක නැවත සැපය ඒක සැපේ ලබන්න බෑ අපි මේ සැපේ කියලා තව දෙයක් ඇති කරගන්න පුළුවන් අපි හිතනවා මේ සැපේ තමයි උපදවගත්තේ කියලා හැබැයි ඒ සැපේ උපදවන්න බෑ කවදාවත් එකම සැපේ නැවත ලබන්න පුළුවන් නම් පින්නතුනේ මේ ලෝකේ මේ ධර්මය ඕන වෙන්නේ නැහැ. එකම සැපේ නැවත ලබන්න පුළුවන්. මම මෙහෙම කිව්වත් ඔබට කෑම කනකොට ලැබෙන සැපයක් සතුටක් තියෙනවනේ දැන්. රසයක් තියෙනවනේ. එකම රසය ඔබට දෙපාරක් විඳින්න පුළුවන් කමක් නැහැනේ. ඇයි නැත්තේ? හිතන්නකො සීනි ටිකක් කනකොට ඔබට දැනෙන රසය ඔබේ දිවත් අර සීනි ටිකක් එහෙමත් නැත්නම් එතන ඒකේ ටිකේ තියෙන රස රූපේ කියන එකනේ ඒක සීනි ටිකක්. ඒ වගේම එතන දැනගන්නේ හිතත් කියන තුන්දෙනාගේ එකතුව තමයි ඔබට රසය දැනෙනවා කියන බව හදලා තියෙන්නේ. රස දැනෙනවා කියන බව ඔබට හදලා දුන්නේ ධර්ම තුනේ එකතු. ඒ ධර්ම තුන නැති වෙනකොට මේ රසය නැති වෙලා යනවා. නැති වුණ දේ නැවත කවදාවත් උපදවන්න බෑ. උපදවන්න පුළුවන් නම් පින්නතුනි ඒ උපදව ගන්න පුළුවන් නම් ඒ පුළුවන් ක්‍රමයේ තියාගෙන ඉන්න විතරයි කරන්න ඕනේ එහෙනම්. ලෝකේ දුක කියන දේ ඇති වෙන්නේ නැති වෙන්න. එහෙම එකක් කරන්න බෑ ඒ නිසා තමයි දුක. එහෙනම් සැප වේදනාව කියන එකේ වැය වෙන බවම දුකයි. දුක් වේදනාව කියන එකේ උපදින බවම දුකයි. කොටින්ම කිව්වා සැපය කියන තැන සහ දුක කියන තැන හැම තැනකදීම මොකද්ද පවතින්නේ? හැම තැනකදීම දුක කියන බව අනිත්‍ය ස්වභාව කරගත්ත දෙයක් නම් එතන දුක්ඛ ලක්ෂණය. අපි මෙතන දුක කියන දේ බොහොම ගැඹුරින් තේරුම් ගන්නට ඕන දෙයක්. එතකොට අනිත්‍යතාවයේ පිළිබඳව ගේන ඇහැ අනිත්‍යයි ඒක දුකයි ඒ වගේම ඒක නැති වෙලා යනවා නම් ඒක දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නම් ඒක සුදුසු නෑ මම කියලා ගන්න හරි මගේ කියලා ගන්න හරි මගේ ආත්මය කියලා ගන්න හරි එහෙමයි ඒක ගොඩනගන්නේ ඊට පස්සේ රූපය පිළිබඳවත් ඒ විදිහටම ගේනවා රූපයත් අනිත්‍යයි. ඒක දුකයි. ඒක ඒ වගේම සුදුසු නෑ මම මගේ ආත්මය වශයෙන් ගන්න. මේක ඔය විදිහටම කනයි සද්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි පොට්ටබ්බයයි මේ ආදී ආධ්‍යාත්මික සහ බාහිර ආයතන ටික පිළිබඳව ඇති කරගන්නවා. ආධ්‍යාත්මික ආයතන ටික පිළිබඳව බාහිර ආයතන ටික පිළිබඳවත් මේ සාකච්ඡාව මේ යනවා. මෙතනදී මට ඉතාම වැදගත් වෙන්නේ මෙතනදී ඉතාම ලස්සන අපූර්ව උපමාවක් දක්වනවා. මේ උපමාව තමයි හරකෙක් මරණ කෙනෙක්. ਉਹ අතවැසියෙක් හරි හරකෙක් මරලා දෙනක්ව මරලා එයා මොකද කරන්නේ? අර ඇතුළු වෙලිමස් කැපෙන්නේ නැති වෙන්න, නහර කැපෙන්නේ නැති වෙන්න මේ මේ මස් කැපෙන්නේ නැති වෙන්න එයා මොකද කරන්නේ ඇතුලේ තියෙන විලිමස් නහර ආදී අර බැඳීම ඒ කියන්නේ අර මේ හමයි මසුයි අතර තියෙන බැඳීම කපන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර හම වෙන් කරගන්නේ. මේ දක්ෂ මිනිස්සේ මේ වැඩේට. එතකොට මේ මිනිස්සයා මොකද කරන්නේ? අර මසුයි හමයි අතර පිහිය යවමින් මසුයි හමයි අතර තියෙන සම්බන්ධය වෙන් කරනවා. අර ගව දෙනකේ. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙන් කරලා ඒක ගලවලා අයින් කරන්න පුළුවන් විදිහට වෙන් කරලා ආපහු අර ගව දෙනගේ උඩට අර සම දාලා ඊට පස්සේ කියනවා මේ බලන්න මේ මේ හැම සහ මස් එකතුව තියෙන මේ ගව දෙන දිහා බලන්න කියලා කියනවා. දැන් ඇත්තටම මේක එක විදිහට පෙනුනට කොයි වෙලාවකවත් මේවා ඔක්කොම එකට එකතු වෙලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? අර කැත්ත අරගෙන සිඳලා දැන් බැලුවහම පේන්නේ දෙනක් ඉන්නවා වගේ තමයි අපිට එළියෙන් බැලුවහම දැන් ওই පුළුම් පුරවල සත් වෙන්නේ නේ සතෙක් ඉන්නවා වගේ අපිට පේනවනේ දැන් ඒ වගේ බැලුවහම පේනවා සතෙක් ඉන්නවා වගේ දෙනක් ඉන්නවා වගේ උනට මොකද වෙලා තියෙන්නේ දෙනයි කියන තැන අර පේන හැමයි මසුයි වෙන් වෙලා තියෙන්නේ සම්බන්ධයක් නැහැ බුදුරජාණන් වහන්සේ අන්න ඒ උපමාව ගලපනවා මේක හරිම ලස්සන උපමාවක් මහන්නේ හැම කියලා කිව්වේ මේ මස් කියලා කිව්වේ ඇතුළත තියෙන මස් කියලා කිව්වේ ආධ්‍යාත්මික ආයතන ටිකට මේ නම. ආධ්‍යාත්මික ආයතන ටිකට නම. හරියට අර මේ සම කියලා කිව්වේ බාහිර ආයතන ටිකට නම. ආධ්‍යාත්මික ආයතන ටිකට කිව්වා හරියට අර ඇතුලේ මස් කොටස වගේ කියලා. අර හැම වගේ එළියේ තියෙන එකට කිව්වා බාහිර ආයතන ටික වගේ කියලා. අර දැන් හමයි මසුයි වෙන් කරන්න බෑනේ ඇලිලානේ තියෙන්නේ නේද? ඒක එකට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. නහර වැල් මස් වලින් ඒ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අර ඒ සම්බන්ධ වෙලා තියෙන ඒ සම්බන්ධ වෙච්ච දේවල් වගේ කොටස් වගේ තමයි හරියට නන්දි රාගය කියලා කියන්නේ. කෙලස් කියලා කියන්නේ. ආශ්‍රව කියලා කියන්නේ හරියට ඒ සම්බන්ධය වගේ. සංයෝජන ධර්ම කියලා කියන්නේ. අර තියුණු කපපු ආයුධය වගේ තමයි මේ ශාසනයේ ආර්ය මාර්ග ප්‍රඥාව ඒක කෙලෙස් දුරු කරන විදිහයට පිහිටි ප්‍රඥාව තමයි ඒක. එතකොට නුවණැත්තෙක් මොකද කරන්නේ? ආර්ය මාර්ග ප්‍රඥාව අරගෙන ඒ ප්‍රඥාවෙන් මොකද කරන්නේ? අර කෙලෙස් ආශ්‍රව සිඳිනවා. මොකක් අතර තියෙන දෙයද මේ සිඳින්? මේ සිඳින්නේ ආධ්‍යාත්මික ආයතන ටික සහ බාහිර ආයතන අතර තියෙන සම්බන්ධය. මේක හරිම ලස්සනට ගැලපෙනවා අපිට මධ්‍ය පිළිබඳව දක්වනකොට ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන ටික එක්කන්තයක් කියලා විඥානයේ මැදයි කියලා දක්වනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන ටික බාහිර ආයතන ටික අන්ත දෙකකට වැටෙනකොට අපිට හම්බෙන්නේ බලන්න හැම වෙලාවකදීම අපේ සිත අන්ත දෙකක් ඇසුරු කරනවා. මොකද එක්ක ආධ්‍යාත්මිකව එක්ක බාහිරව. පින්නතුනේ ඔබට ජීවත් වෙන බව හම්බෙනවා මම කියලා ගත්ත පුද්ගල බව හම්බෙනවා. ඔබට පුද්ගල බව හම්බෙන්නේ කොයි විදිහටද කියලා බැලුවොත්. ඔබ මම කියලා පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා ඔබ දැනගෙන තියෙන්නේ ඔබට ඇහැට රූප පේනවා කනට ශබ්ද ඇහෙනවා නාසයට ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයට පහස දැනෙනවා හිතින් අරමුණු දැනගන්නවා ඒ නිසා තමයි ඔබට මම ජීවත් වෙනවා කියන එක දැනෙන්නේ එහෙනම් ඔබට ඔබ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඔබට මේ ලෝකේ තියෙන මේ ස්පර්ශ ආයතන හයේ බාහිර ආයතන පැත්තට ඔබේ මනස පිහිටා සිටින නිසා ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන ටික පණවන්නේ මොකක් නිසාද? බාහිර ආයතන ටික තියෙන නිසා. බාහිර ආයතන ලෝකේ පණවන්නේ මොකක් නිසාද? ඔබ ඉන්න නිසා. ඔබ සහ ලෝකය ඔබට මිදෙන්න බැරි තැනක් ඇති කරලා තියෙනවා. මම ඉන්නවා මට විඳින්න ලෝකෙ තියෙනවා. එහෙනම් මම ඉන්නවා නම් මට විඳින්න ලෝකෙ තියෙනවා නම් ඒ ලෝකෙ වෙනස් වෙනකොට මගේ කැමැත්ත අනුව නොපවතින හැම තැනකදීම තමන්ගේ ජීවිතයට දුක ගලාගෙන එනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ සඳහා කරන්න තියෙන එකම එක දෙයයි. ඔන්න ඔය මම ජීවත් වෙන සහ මම ජීවත් වෙන ලෝකය කියලා අපිට හම්බෙන තැන් ටික සිඳින්න ඕන ඔය දෙක අතර තියෙන සම්බන්ධය අයින් කරන්න ඕන. මොකද්ද ඔය දෙක අතර තියෙන සම්බන්ධය අයින් කරන්න තියෙන්නේ? පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙනවා නම් වැරදි විදිහට ගත්ත සංයෝජන ආශ්‍රව ටික ඒ ටික තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ. විනතුනි මේ එකම පංච උපාදානස්කන්ධය මත දෙපැත්තට ඇති කරගත්ත මම සහ ලෝකය මම සහ ලෝකය ඔබට රූපයක් ඇස් දෙකට පේනකොට මේ රූපේ බාහිර ඇති බවට යනවා නම් ඒක දකින්නා මේ පැත්තේ හම්බෙනවා ඇහැ තියෙන පුද්ගලයා. ශබ්ද ඇහෙනකොටම කන තියෙන පුද්ගලයා. මේ අරමුණු ටිකේ ඔක්කොම එකතුව ගත්තාම මේ පැත්තෙන් හම්බෙන ස්කන්ධ පහකට මේ පැත්තෙන් පුද්ගලයෙකුගේ ජීවත් වීම. ඇස කන නාසය දිව ශරීරය මනස ඇති පුද්ගලයෙකුගේ ජීවත් වීම. බාහිරින් බැලුවාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහිත ලෝකයේ පැවැත්මක්. ඔන්න ওই විදිහට මම සහ ලෝකය කියන මේ දෙකේම පැවැත්ම අපිට හම්බෙලා තියෙනවා. පැවැත්ම ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ විදිහේ පැවැත්ම ගොඩනැගුණු තැනක මේ ස්කන්ධ පංචකය පිළිබඳව නැතිනම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මම සහ ලෝකය කියන බව ගොඩනගන පංච උපාදානස්කන්ධය පිළිබඳව දකින්න කියලා කිව්වා. ඒක අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්. ඒක දකින්න එපා දෙයක් ගහක් කොළක් මිනිස්සෙක් වාහනයක් කියලා දකින්න එපා. ඒක දකින්න එපා මම කියලා. ඒක දකින්න ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙන බව. ධර්ම ටිකක හටගෙන නිරුද්ධ වෙන බව. ඒ ගැන නුවණින් වාසය කරන්න. අන්න එතෙන්ට තමයි අපිට අවශ්‍ය මාර්ගය අවශ්‍ය ප්‍රතිපදාව වෙන්නේ. එතකොට අපිට දකින්න තියෙන මොනවාද? මේ පුද්ගල බව ගොඩනගෙන තැන මම ඉන්නවා කියන තැන ඇසුරු වෙන්නේ මොනවාද කියලා. ඒ ඇසුරු වෙන්නේ මොනවාද කියලා අපිට පෙන්නකොට එතනදී පෙන්නේ මොනවාද? පේන බව, ඇහෙන බව, විඳින බව දැනගන්න බව. මේ පේන බව අපි ආධ්‍යාත්මික ආයතනයේට ඇහැ පැත්තට දාලා බැලුවොත් අපිට මම හම්බෙනවා. අපි බාහිර ආයතනයට දාලා බැලුවොත් අපිට ලෝකය හම්බෙනවා. පිනතුනේ මේ පේනවා කියන බව පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කොත් ඒක හේතු පැත්තට දාන්න නැති වුණොත් එයාට ලෝකය හෝ මම කියන එක හෝ ඇසුරු වෙන්නේ නැතු වෙනවා. මේක හරීම සියුම් සහ ගැඹුරු කාරණාවක්. ඔබ ඊටාම හොඳින් මේ ගැන අවධානයෙන් පසුවිය යුතුයි. මේ ගැන ඊටාම හොඳින් නුවණ පැවැත්විය යුතුයි. මේක ඊටාම ගැඹුරු සහ සියුම් නුවණින් ඔබ තේරුම් ගන්නට ඕන දෙයක්. මොකද්ද මේ කිව්වේ කියන කාරණාව පිළිබඳව. ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තට හිත යමු වුණත් බාහිර පැත්තට යමු වුණත් අපිට එකම දෙයනේ සිද්ධ වෙලා තියෙන්නේ. අපි හැම වෙලාවකදීම තමන්ගේ හිත පැත්ත ඇති කරගන්න දේ කියන්නේ ඵලය හේතුව පැත්තට දාලා බලන එක අපි सिद्ध කරනවා නම් ඒ හැම තැනකදීම ලෝකේ හෝ තමන් ඇසුරු වෙනවා. පින්නතනේ පෙනෙන බව කියන එක හේතු නිසානේ සකස් වුනේ. පෙනෙන බව කියන එක මොනවාද පෙනෙන බව සකස් වෙන්න ඇති වුණ හේතුව? ඇහැ, රූපය, සිත. නැතිනම් චක්කු විඥානේ. මේ ධර්ම තුනක එකතුව වුණ තැනක අපි කිව්ව රූපේ පේනවා කියලා. මොනවාද? ඇහැ රූප චක්කු විඥාන කියන ධර්ම තුන එකතු වුණ අවස්ථාවට අපි කිව්ව රූපේ පේනවා කියලා. ඇහැ රූප චක්කු විඥාන කියන ධර්ම තුන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒ ටික ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් පේන බව තියෙන්න පුළුවන්ද? හරි ලස්සන උපමාවක් නන්දකුවාද සූත්‍රයේදීම දක්වන යම් කිසි විදිහකින් තෙල් පහනක් පත්තු වෙනකොට මේ තෙල් පහනේ තිරෙත් තෙල් ටිකත් ඒ දැල්ලත් නිසා එළිය පේනවනේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් තිරෙත් අනිත්‍යයි, තෙල් ටිකත් අනිත්‍යයි, දැල්ලත් අනිත්‍යයි. ඒ වුණාට ආලෝකය නම් නිට්ටයයි කිව්වොත්. ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. ඒක වෙන්නේ නැහැ. ඇයි? හේතු ටික අනිත්‍ය නම් හේතු ටික නිසා පෙනෙන ඵලය කොහොමත් අනිත්‍යයි. ඒ නිසා ඇහැ අනිත්‍ය නම් රූපය අනිත්‍ය නම් චක්කු විඥානය අනිත්‍ය නම් මේ තුන් දෙනාගේ එකතුව නිසා සකස් වන පෙනෙන බව කියන එක නිත්‍ය වෙන්නේ ඒක අනිත්‍යයි. පිනතුනේ අපිට ප්‍රශ්න තියෙන්නේ පෙනෙන බව අනිත්‍ය වෙන්නේ අනිත්‍ය වෙන්නේ නැතිකම පෙනෙන බව අනිත්‍යයි කියන නුවණ නෑ අපිට. ඒ නිසා අපි පෙනෙන බව හේතුව පැත්තේ දකිනවා. ඔබ අද එන්න කලින් උදෑසන ඉඳලා දැක්කේ මොනවද කියලා අහුවොත් එහෙම නැත්නම් ඊයේ දවසේ ඔබ දැක්කේ මොනවද කියලා අහුවොත් ඔබට දැකපු දේවල් කියන්න බෑ. පුළුවන්. ඒ දැක්කේ කොහේ තියෙන දේවල්ද? බාහිර ලෝකේ තියෙන දේවල්. මොකද්ද කරන්නේ එහෙනම් අපි? හේතු ටික වැය වෙලා ඵලයක් ඉපදුන බව නෙමෙයි අපේ අවබෝධය තුළ තියෙන්නේ. අපි ඵලය පෙනෙනවා කියන බව අපි දකිනවා හේතුව පැත්තේ. අපි හිතනවා රූපේ තමයි පේන්නේ කියලා. ඔබ කවදාවත් රූපයේ පේන රූපය දකිනවා නෙමෙයි රූපේ වැය වෙලා ඔබට පෙනෙන බව උපද්දලා තියෙනවා. තනියෙන් නෙමෙයි. ඇහැ උදව් කරගෙන, හිත උදව් කරගෙන මේ තුන්දෙනාගේ එකතු. මේ ඵලය පෙනෙනවා කියන දේ පෙනීම මාත්‍රයකින් ඉවරයි කියන අවබෝධය නැති වුණොත් පෙනෙන දේ ඔබ රූපයේ පැත්තේ දකිනවා. පෙනෙන බව ඔබ ඇහැ පැත්තේ දකින්න ඔබ කියනවා රූපයයි දකින්නේ මමයි දකින්නේ කියලා. එතකොට තමන්ගේ පැත්තෙන් තමන් සහ ලෝකය කියන දේ ඇසුරු වෙන්නේ ඔන්න ඔය දෙපැත්ත ඇසුරු වෙන්න පටන් ගත්තට පස්සේ. හැබැයි ඔබ දකිනවා නම් මේ තුන් දෙනෙකුගේ එකතුව නිසා හැදෙන පෙනෙන බව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අදහස තියෙනවා නම් ඔබ යන්නේ නෑ ලෝකයේ තුලට නැවත බැසගන්න. ඒ පැත්තට පිහිටා සිටින්න යන්නේ නැහැ. ඇයි පිහිටා සිටින්න යන්නේ නැත්තේ? ඔබ දන්නවා දැන් දැක්කා කියලා ඔබට යම් විඳීමක් තියෙනවා නම් සැප දුක් වශයෙන් ඇති කරගත්ත විඳීමක්. ඒ විඳීම කියන එක රූපේ තිබිලාපු දෙයක් නෙමෙයි, ඇහි තිබිලාපු දෙයක්ුත් නෙමෙයි, හිතේ තිබ්බ දෙයක්ුත් නෙමෙයි, කොටින්ම පෙනෙන බව නිසා ආපු දෙයක් නෙමෙයි කියලා. එහෙනම් ඔබට මේ විඳීම කියන එකට ලෝකේ පැවැත්ම හම්බ වෙන්නේ නැති වෙනකොට ඒක නිරෝධයට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේක ටිකක් ගැඹුරු සහ නුවණින් ඔබ දකින්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, අත්දකින්නට ඕනේ කරුණක්. ඒ කියන්නේ ආධ්‍යාත්මිකව ඔබ ඇති කරගත්තනම් යම්කිසි ආකාරයක සංකලේශී බවක් ඒක ප්‍රහාණය කරගන්න, ඒක නැති කරගන්න අවශ්‍ය මාර්ගය, අවශ්‍ය ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේ අපිට මෙතනදී මේ දේශනා කළා තියෙන්නේ. එහෙනම් එතනදී අපිට ওই ප්‍රඥාව අවශ්‍යයි. ඕක තමයි දිත්තේ දිත්තමත් සම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති ආදී ලෙසින් දක්වන්නේ. දැකීම දැකීම මාත්‍රයකින් පමණක් ඉවර වෙනවා කියන නුවණ තිබුණොත් එයා දකින දේ රූපේ පැත්තේ ඇහැ පැත්තේ හිත පැත්තේ දකින්න නැත්නම් දකින දේත් එක්ක ඔබ නැහැ. දකින දේත් එක්ක ලෝකේ නැහැ. මෙලෝ හෝ පරලෝ හෝ පණවන්නේ නැහැ පේන දේත් එක්ක. ඇහෙන දේත් එක්ක ඔබ හෝ ලෝකේ පණවන්නේ විඳින දේවල් දැනගන්න දේවල් එක්ක ඔබ හෝ ලෝකේ පණවන්නේ කොටින්ම කියනවා නම් ඔබට ඔබ කියලා හෝ ලෝකේ කියලා හෝ පණවන්න දෙයක් ඇසුරු වෙන්නේ ඔබට සම්පූර්ණම මේ මට්ටම ඉක්මවා යන්න පුළුවන්කම තියෙනවා ඒ සඳහා මොකද්ද කරන්න ඕන මොකද්ද තියෙන ප්‍රතිපදාව අන්නේ අවබෝධයට යන්න තියෙන ප්‍රතිපදාව තමයි අනිත්‍ය වශයෙන් දකින්න දුක් වශයෙන් දකින්න අනාත්ම වශයෙන් දකින්න කෙනෙකුට එකපාර බෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ලෝකයේ ඇත්ත කරගෙන ලෝකේ තියෙන අරමුණුත් එක්ක හැපී සිටින කෙනෙකුට එකපාර මේ ඇත්තට හිත තියන්න අමාරුයි. ඒ නිසා යාට මොකද්ද කරන්න තියෙන්නේ? ඉස්සෙල්ලා රූපය පිළිබඳව තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා උදව් වෙන දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානය. සතිපට්ඨානය තුල පින්නතුනි කෙනෙකුට පුළුවන්කම තියනවා තමන්ගේ මනස පිහිටවීම තුළ මේ සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටීන් සම්පූර්ණම ගලවලා ඉවත් කරන්න. අයින් කරලා දාන්න පුළුවන්කම තියෙනවා. සතිපට්ඨානය තුළ හිත වඩන කෙනෙකුට. ඇයි එහෙම කියන්නේ? සතිපට්ඨානයේ අනුපූර්ව වශයෙන් වැඩෙන මාර්ගය. ඒ තුළ ඉස්සෙල්ලාම ඕලාරික මට්ටමේ දේවල් තමයි අයින් කරන්නේ. ඒ කියන්නේ ඔබ ඉන්න තැනක ඉඳලා ඔබට පටන් ගන්න පුළුවන්. ඔබ ඉන්න තැන ඉඳලා පටන් ගන්න පුළුවන් කියලා කියන්නේ දැන් බලන්නකෝ ඔබට රූපය පිළිබඳව නානත්වයක් අද හම්බෙනවනේ. මේ මම ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, දේවල් කාරණා තියෙනවා. මේ විදිහට ලෝකය පිළිබඳව, රූපය පිළිබඳව ඔබට නානත්වගත සංඥා තියෙනවා. මෙන්න මේ නානත්වගත සංඥා තියෙන නානත්වගත සංඥා කියලා කියන්නේ එක එක විදිහට හම්බ වෙනවා කියන එක වටින දේවල් වටින් නැති දේවල් සැප දුක් උපේක්ෂා සහිත දේවල් හොඳ නරක දේවල් ඔබ ආස ආස නැති දේවල් මේ විදිහට හම්බෙයි මෙහෙම හම්බෙන තැනක සතිපට්ඨානය තුළ සිහිය පවත්වන්න පටන් ගන්නවා. නිතර හිතන්නකෝ ඔබට ප්‍රායෝගිකව වඩන්න දෙයක් භාවනාවක් ගැන මම කතා කරනවා නම් ඔබට ධාතු මනසිකාරය නිතර වඩන්න පුළුවන් ඔබට හැම තැනකම තියෙන මේ සතර මහා ධාතුව පිළිබඳව දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට නිරන්තරයෙන්ම සතර මහා ධාතුව පිළිබඳ ව්‍යවස්ථාපනය කරනකොට ඒ ගැන සිත පවත්නකොට ඔබට හැම වෙලාවකදීම හැම මොහොතකම පේන්න පටන් ගන්නවා මේ සතර මහා ධාතු ගොඩක් සතර මහා ධාතු ගොඩක් කියන එක පේනවා නම් සත්පුද්ගල බව අයින් වෙලා යනවානේ හොඳ සතර මහා ධාතු නරක සතර මහා ධාතු නැහැනේ සතර මහා ධාතු රූප සතර මහා ධාතු රූපමයි එහෙනම් අන්න ඒකත්වයක් ඇති වෙනවා දැන් ගොඩාක් එක එක නානත්ව හම්බුන තැනක මේ සතර මහා ධාතු රූප ගොඩක් නේ මම කියලා පුද්ගල වශයෙන් ගන්න සුදුසුකමක් නැති සතර මහා ධාතු රූප ගොඩක් නේ කියන නුවණ ඔබට එතන ඇති වෙනවා. අන්න ඒ අවබෝධය උදව් කරගෙන ඔබට පුළුවන් ඉන් ඉදිරියට මාර්ගය අරගෙන යන්න. ඒ තමයි මෙබඳු සතර මහා ධාතු රූපයක් තියෙන තැනක කොහොමද මේ පුද්ගල සංඥාවසේ මේව ඉදිරිපත් වෙන්නේ. එතකොට අන්න ඔබට පේනවා පෙනෙන දේ ඉතුරු නැතුව නැති වෙලා ගියපු තැනක නේද මේ දැනගන්න එක ඇති කරගත්තේ. දැනගන්නවා කියන්නේ පේන දේ නෙමෙයි. පේන දේ කියන එක එකක් දැනගන්න දේ තව එකක්. පේන දේ පෙනීම මාත්‍රයෙන් පස්සේ ඉතුරු නැතුව නැති වෙනවා. ඒක හේතු නිසා හටගත්ත දේ. හේතු වැය වීමෙන් වැය වෙනවා. අපිට ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන් විදිහට නුවණ පවත්වන්න පුළුවන්. ඒකට කියන පින්නතුනේ සතිපට්ඨාන භාවනාව කියලා. ඔන්න ඔය විදිහට සතිපට්ඨානය තුළ සහ සතිපට්ඨාන භාවනාව තුළ ඔබට නිවැරදි ලෙස මේ දුක ගෙවා ගමන්නට නිවැරදි ලෙස මේ දුක ඉක්මවා යන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ ඔබේ ජීවිතයට සමීප කරගන්න ඕනේ. ඔබ ඉන්න තැනක ඉඳලා ඉන්න මට්ටමේ ඉඳලා වඩන්න දියුණු කරන්න පුළුවන් මේ සතිපට්ඨානය තමයි ඔබ ඔබේ ජීවිතයට සමීප කරගන්න අවශ්‍යම දේ බවට පත්වන්නේ. ඉතින් මේ සතිපට්ඨානය තුළ ඔබේ මනස ඔබ දියුණු බවට පත් කරගෙන උතුම් නිවන අවබෝධ කර ගැනීමෙහි පරමාර්ථය ඇතිව අප්‍රමාදී වෙන්න කියලා ඔබ හැම දිනාටම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. පින්නතුනේ අපි මේ ජීවන ජීවිතය තුළ අපිට නිවීම පිණිස සැනසීම පිණිස පවතිනවා නම් ඒ නිවීම සහ සැනසීම පිණිස පවතින්නේ ඔබව අතහැර නොයන දෙයක් තියෙනවා නම් අතහැර නොයන දේ බවට පත්වන්නේ ඔබ අනුගමනය කරන මේ නිවැරදි ප්‍රතිපදාව විතරයි. මේ ලෝකයේ තුල වෙන කිසිම දෙයකට පුළුවන් කමක් නැත්තේ නෑ දුක කියන දේ ඔබෙන් ඉවත් කරන්න. తాවකාලික ආස්වාදයක් ලබන්න පුළුවන්. හැබැයි తాවකාලිකයි. ඒ නිසා ඔබට ධනය, බලය, කීර්තිය, නෑදෑයෝ, දරුවෝ, හිතමිතුරෝ, වටපිටාව කිසිම දෙයකින් දුක නැති කරනවා කියන දේ කරන්න බෑ. ලෙඩක් ඇදුනාම ඔබට පුළුවන් ද ලෙඩ හුවමාරු කරගන්න එක දශමයක් මම මගේ වේදනාව අරගෙන ඔයාව ඉඳලා පොඩ්ඩක් දෙන්න කියලා බෑ. තමන්ගේ දරුවා ලෙඩ වෙනවා බලාගෙන ඉන්න අම්මා තාත්තට සිද්ධ වෙනවා අම්මා තාත්තා ලෙඩ වෙනවා බලන් ඉන්න දරුවන්ට සිද්ධ වෙනවා. ඒ අය වයසට යනවා බලාගෙන ඉන්න දරුවන්ට සිද්ධ වෙනවා දරුවෝ වයසට යනවා බලන් ඉන්න අම්මා තාත්තට සිද්ධ වෙනවා මරණයත් ඒ විදිහටමයි Tamanට කල්පයක් ජීවත් වෙන්න පුළුවන්කම තිබ්බත් මැරෙන අම්මා තාත්තා දිහා බලලා එක දවසක් දෙන්න බෑ අපිට මැරෙන දරුවෝ දිහා බලලා අම්මා තාත්තට එක දවසක් දෙන්න පුළුවන් කමක් නැහැ ඒ අය මැරෙන දේට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේක තමයි ලෝකේ ස්වභාවය එහෙම දුකක් එන තැනක පින්නතුනේ දුකේ මිදීමක් ලබනවා නම් ලබන්න පුළුවන් එකම දේ තමයි ධර්මය. අපි Taman තුල මේක ගොඩනගා ගන්න කොහොමද කියන එක පිළිබඳව අවබෝධ කරගෙන තිබුණා නම් වැරදි විදිහට ගොඩනගාගත්ත දේ මිදෙනකොට නිවැරදි දැකීම උපදව ගන්න තැනදී අපිට දුක හෝ දුක විඳින්න පුද්ගල භවක පැවැත්ම කියන එක නැති වෙලා යනවා කියන දේත් එක්ක මහා උත්තරීතර සැනසෙන තැනකට අපේ මනසපත් කරගන්න පුළුවන්කම තියෙනවා ඒ සඳහා අප්‍රමාදී වන්නට කියලා ඔබ සියලු දෙනාටම බොහෝම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. ඉතින් හොඳයි කල්පනා කරගන්න හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිදු කරගන්න තියදුනා. මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු.